භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි අපි අපූර්ව භාවනාවල් තමයි මේ දවස්වල ඉගෙන ගන්න. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කොයිතරම් ප්‍රායෝගිකව දකින්න එකක්ද ජීවිතේට කොයිතරම් උපකාර වන දෙයක්ද කියලා තේරෙන්නේ උන්වහන්සේගේ ධර්මයේ අපට තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්නකොටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙන අකාලික බව, ඒ කියන්නේ ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් හැකියාව, ඒ ධර්මයේ තුල තිබෙන බව හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ටිකෙන් ටික ඒ ධර්මයේ ප්‍රගුණ කරන්ට අවංකවම මහසි ගන්නකොට. ඉතින් මේ නිසා ඔබට මේ දුර්ලභ අවස්ථාව මේ දැන් තිබෙනවා. ඉතින් ඔබ මේ ඉගෙන ගන්න ධර්මයේ අහක බලන්න එපා, අපතේවන්න එපා. ඔබ ශක්තිපමණින් මේ ධර්මය පුරුදු කරන්න. මේ ධර්මය පුරුදු කරගෙන යද්දී ඔබේ ජීවිතයේ සිදුවන දියුණුව ඔබටම අත්දකින්න පුළුවන් වෙනවා. අන්න එතකොට ඔබ තේරුම් ගනී බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තිබෙනවා. මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තිබෙනවා කියන එක තමයි ස්වාක්කාතය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ ජීවිතය දකින්න එකක්. ඒකට තමයි සම්දිත්තිකය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන් එකක්. ඒකට කියන්නේ අකාලිකයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ රහස් බණ නැහැ. ඒ ලිපිට කතා කරන්න පුළුවන් එකක්. ඇවිත් බලන්න කියලා බුද්ධිමත් අයට ආද ආරාධනා කරන්න පුළුවන් එකක්. ඒකට කියන්නේ එහි පස්සිකයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ බලන්නට තිබෙන්නේ තමා තුළට පමනවාගෙන මිසක් අනුන් තුලින් නොවේ. ඒකට කියනවා ඕපනායකයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය බුද්ධිමත් එක්කෙනා ප්‍රත්‍යක්ෂ කරගන්නවා තමන්ගේ අත්දැකීමක් හැටියට. ඒකට කියනවා පච්චත්තං විදිතබ්බ විඤ්ඤුයි කියලා. දැන් මේ කියපු ලක්ෂණ අපි මේ කතා කරන දේ තුල තියෙනවා. ආනාපාන සතිය කතා කළා අපි සති සම්පජඤ්ඤය කතා කළා ඉරියව් භාවනාව කතා කළා අසුභ භාවනාව කතා කළා ධාතු මනසිකාරය කතා කළා දැන් මේ අමුසොහොනේදී මලකුණක් වෙනස් වන ආකාරය කතා කරනවා මේ ඔක්කොම කායානුපස්සනයි කය අනුව බලන දේ තමයි මේ ඔක්කොම. තවමත් අපි මේ කතා කරන්නේ කායानुපස්සනා සතිපට්ඨාන ගැන. ඉතින් කායानुපස්සන සතිපට්ඨානයේදී ඒකේනා අමුසෝනේදී මල සිරුරකට අස්තන ඉරණම ගැන තවදුරටත් නෝනින් විමසා බලන්න පුරුදු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒක මේ විදිහට ඊට පස්සේ කරන්න කියලා. දැන් ඔන්න මලකුණක් ඉදිමිලා ඒක සත්තු කාලා ඒ වගේම ඊට පස්සේ ඒකේ මස්ලි නැති වෙලා ලී විතරක් ඇවිල්ලා නහර වැල් විතරක් හිටිච්ච මලකුණ ගැන අපි දැන් සිහි කළා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ලීත් නැතුව ගිහිල්ලා, මසුත් නැතුව ගිහිල්ලා, එහෙන් මෙහෙන් නහර වැල් විතරක් තියෙන ඒ කියන්නේ ගිරි දිරාගේ වේලිච්ච නහර වැල් විතරක් තියෙන උන් ඇට සැකිල්ල පෑදෙනවා. මෙන්න මේ ඇට සැකිල්ල දිහා බලලා, එයා නෝනින් බලලා තමන්ගේ ජීවිතයට ගල්පා ගන්නවා. මේ ශරීරය තුලක් තියෙන මේ ස්වභාවයම නේ. මේ ශරීරය තුල තිබෙන මේ ස්වභාවය ඉක්මවා ගින්නේ නෑනේ. මේක නේද මේ ජීවිතයේ යථාර්ථය කියලා. තමන්ගේ ජීවිතයේ තුලින් ගලපා බලන්න පටන් ගන්නවා. මේ විදිහට ගලපා බලන්න පටන් ගන්නකොට මෙයාගේ සිහිය තවදුරටත් දියුණු වෙනවා. නෝන තවදුරටත් දියුණු වෙනවා. දැන් මල ඒ මල සිරුර ඇටසැකිල්ල බවට පත් වෙලා දැන් ඇටසැකිල්ලට සිදු වෙන දේ එයා නෝනින් කල්පනා කරලා බලනවා. ඒ බලන මේ විදිහට දැන් මොන්නේ ඇටසැකිල්ල තියෙනවා. ඇටසැකිල්ල එක විදිහට තියෙන්නේ මේ ඇටසැකිල්ල හිස් කබල එක පැත්තක. ඒ වගේම ඉල ඇට තව පැත්තක. උර හිස් ඇට තව පැත්තක. අත්වලට තව පැත්තක ඇඟිලි වලට තව පැත්තක උකුල්ලට තව පැත්තක කලයට තව පැත්තක කෙන්ඩාට තව පැත්තක ඊළඟට පා ඇඟිලියට තව පැත්තක මේ වගේ සීසීකට ගියපු ඇට කෑලි ඔන්න දකින්න ලැබෙනවා මේ වෙනකොට ඇට සැකිල්ලේ ඇට විසිරිච්ච ඇට කැබිලි ටිකක් බවට පමණයි මේ ශරීරයපත් වෙලා තියෙන්නේ. මෙන්න මේක නුවණින් දැකලා නුවණින් කල්පනා කරලා නුවණ පිටවාගෙන සිහිය පිටවාගෙන තමන්ගේ ජීවිතයට ගල්පා බලලා මෙහෙම මේ ශරීරයත් ඒ ස්වභාවයටමපත් වෙනවා නේද? මලකුණක දා මලකුණක් අමුසුහුණක දැම්මට පස්සේ ඒ අමුසුහුණේ දාපු මලකුණ ඇටසැකිල්ල දක්වා කොයිතරම් පරිණාමයකට ලක් වුණාද? කොයිතරම් වෙනසකට ලක් වුණාද කොයිතරම් පරිවර්තනයකට ලක් වුණාද එහෙනම් මේ ඉරණම මේ ශාරීරියේ පුරා තිබෙනවා මේ ඉරණමට මේ ශාරීරියේ ගොදුරු වෙලා තියෙන්නේ මේ ඉරණම ඉක්මවා නෑ කියලා ඔන්න ඒක ගල්පා බලනවා ඊට පස්සේ තවදුරටත් නුවණින් විමසද්දී විමසද්දී ඔන්න මෙයාට මේ අටසැකිල්ලේ පාට වෙනස් වෙනවා පේන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ මේ හග්ගෙඩියේ පැහැයටපත් වෙනවා කියලා. ඔබ දැකලා ඇති හග්ගෙඩි සුදු පාටයිනේ. සුදු පාට වගේ ගතියක් තමයි හග්ගෙඩියේ තියෙන්නේ. මෙන්න මේ හග්ගෙඩියේ පැහැයට හැරෙනවා ඇටසැකිල්ල. හග්ගෙඩියේ පැහැයට හග්ගෙඩියේ පාටට හැරෙන ඇටසැකිල්ල දිහා බලලා ඇටසැකිල්ල විසිරිච්ච ඇටසැකිල්ල දිහා බලලා එයා කල්පනා කරනවා දැන් මේ ඇටසැකිල්ල හග්ගෙඩියේ පාට ඇති වුණා. හග්ගෙඩියේ ස්වභාවය මේ ඇටසැකිල්ලේ හග්ගෙඩියේ වර්ණයෙන් යුක්ත වුණා. එහෙනම් මේ ඇටසැකිල්ල යම් ස්වභාවයක්පත් වුණාද මේ ස්වභාවයම මේ ශරීරයේ තියෙනව නේද කියලා අන්න නෝනින්ගෙම සන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට හොඳට ගලපන්න පටන් ගන්නවා Tamange ජීවිතේට. මේ හග්ගදී පැහැයට මේ ඇටසැකිල්ල හැරෙනවා. ඉතින් එහෙනම් මේ ශරීරයේ තුල තිබෙන ඇටසැකිල්ලත් හග්ගදී පැහැයට හැරිලා නිමාවන දෙයක් නේද? එහෙනම් මෙබඳු ලෝකයක්ද මෙබඳු ජීවිතයක්ද මම මම කියේ කියා මගේ කියේ කියා මාගේ ආත්මය කියේ කියා බැඳිලා ඉන්නේ අන්න නුවණින් හිතන්න පටන් ගන්නකොට එයාගේ සිත විරාගී වෙන්න පටන් ගන්නවා එයාගේ හිත සංසුන් වෙන්න පටන් ගන්නවා සාන්ත වෙන්න පටන් ගන්නවා ජීවිත අවබෝධය පිණිස සකස් වෙන්න පටන් ගන්නවා මේක ජීවිතයේ තියෙන ලොකු දෙයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇටසැකිල්ල දිහා යා බලාගෙන ඉන්නකොට එයා දැන් නුවණින් තවදුරට සිහි කරනවා මේ ඇටසැකිල්ල අවුරුදු ගාණක් පරණ වෙනවා අවුරුදු ගාණක් පරණ වෙනවා සමහරට ඔබ දැකලත් ඇති මේ සෝහම වල අවුරුදු ගාණක් පරණ ඇටසැකිල්ල ගැන අවුරුදු ගාණක් පරණ වෙනවා පරණ වුණාට පස්සේ මේ ඇටකැබිලි දිහා යා බලලා නුවණින් සිහි කරනවා මේ ඇටසැකිල්ල අවුරුදු ගාණක් පරණ වෙලා ගියා. එහෙනම් මගේ මේ ශරීරයත් මේ විදිහට පරණ වෙනව නේද? මේ ඇටසැකිලි පරණ වෙලා යනව නේද කියලා. පින්වතුනි එක තැනක බුදුරජාණන් වහන්සේ වදාලා එක කල්පයක එක්කෙනෙක් මැරෙන වාර ගණනට අනුව එයාගේ ඇටසැකිල්ල පොළොවට පස්සුනේ නැත්නම් ඒ ඇටසැකිලි එකතු කරලා විශාල කන්දක් හදන්න පුළුවන් කියලා. මේකෙන් අපිට පේනවා අපි ආපු ගමන කොයිතරම් දුරද කියලා. නමුත් බලන්න අපේ අවිද්‍යාව සහගත කල්පනාවේ ඇති අපිට හිතෙන්නේ මේ අලුතින් පටන් ගන්නවා කියලා. මේ අවුරුදු 50 60 අපි මේ ගෙවන ජීවිතය අපිට මේක මහා ලොකු දෙයක් වගේ. මේට වඩා දෙයක් අපිට නෑ වගේ. අපි මේ සුළු කාල පරිච්ඡේදයේදී විශාල දඟලිල්ලක් දඟලනවා මේක පවත්වන්න අවබෝධයකින් තොරව. මේ නිසා නුවණ තියෙන කෙනා එමන මේ කරන්නේ අවබෝධයකින් යුක්තව මේ ජීවිතේ පවත්වන්න කල්පනා කරනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැන් මේ ඇටසැකිල්ල අවුරුදු ගාණක් පරණ වෙලා යන ආකාරය දකිනකොට දැන් ඇටසැකිල්ල නෙමෙයි තියෙන්නේ. දැන් තිබෙන්නේ පුපුරලා පුපුරලා ගිහිල්ලා කෑලි වලට කැඩිලා කුඩු බවට පත් වෙලා කුණු බවට පත් වෙලා පස් වෙලා යන ස්වභාවයට පත් වීම. දැන් එතකොට බලන්න අර ඉදිමිච්ච මලකුණ අමුසුහුනේ දාලා තිබිච්ච එක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇට ටිකත් පස් වෙලා යන කම්ම ජීවිතයේ දිහා බලන ආකාරය තමයි මේ නව ආකාරයකින් ජීවිතිකයක ඒ කිය නමුසෝනක මලකුණකට සිදුවෙන දේ බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. කායानुපස්සනා භාවනාව පින්වතුනි උපමනකින් සම්පූර්ණ වෙනවා. එතකොට දැන් කායන කායानुපස්සනා භාවනාවේ තිබෙනවා භාවනා ක්‍රම 14ක්. හොඳට බලන්න හිතලා ආනාපාන සති භාවනාව. ඒක තමයි පළවෙනි එක. ඊළඟට අපි ඉගෙන ගත්තේ ආනාපාන සති භාවනාව, ඊළඟට ඉරියව් භාවනාව දෙවෙනි එක, ඊළඟට සති සම්පජඤ්ඤ භාවනාව තුන්වෙනි එක, ඒ වගේම අසුබ භාවනාව හතරවෙනි එක, ඒ වගේම ධාතු මනසිකාර භාවනාව පස්වෙනි එක. ඊළඟට අමුසෝනේ මලකුණකට සිදුවන වෙනස්කම ආකාර 9කින් බැලි. මෙතන 9ක්. දැන් මම ඒක 9ම කිව්ව ඔබට මේ වාර දෙකේදී. එතකොට 9යි. එතකොට 9යි 5යි 14යි. කායනුපස්සනා භාවනාව 14 ආකාරයකින් දියුණු කිරීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව තමයි සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන කායනුපස්සනාව. මේ කායනුපස්සනාවට තව වචනයක් කියනවා කායගත සති කියලා. කායගත සති කියලා කියන්නේ කය අනුව දියුණු කරන සිහිය. දැන් මේ බලන්න දැන් ඉස්සෙල්ලා අපි පටන් ගත්තේ ආස්වාස ප්‍රස්වාස වලින්. දැන් ආස්වාද ප්‍රස්වාස කියන්නේ කය හා බැඳිච්ච දෙයක්. කය හා බැඳිච්ච ආස්වාද ප්‍රස්වාස වලින් ආනාපාන සතියෙන් පටන් අරගෙන ඊළඟට මේ භාවනාව සම්පූර්ණයෙන් අවසන් වුණේ කොයිතරම් පළල් දැක්මක් ජීවිතය ඇත් කරගෙනද. දැන් මේ තුලින් ඔබට තේරුම් ගන්න පුළුවනි දැන් ධර්මාබෝධ කරනවා කියන එක නිවන් අවබෝධ කරනවා කියන එක ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබ මුළු ජීවිත කාලෙම ප්‍රාර්ථනා කරත් ලබන්න බෑ. අභ්‍යන්තර පිරිසිදු බව කියන එක ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. මුළු ජීවිත කාලෙම පැතුවත් ලබන්න බෑ. දුක් දුම්නස් නැති ජීවිතයක් කවදාවත් ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. අපි දන්න කොපමණ ප්‍රාර්ථනා කළත් දුක් දුම්නස් නැති ජීවිතයක් නම් ලැබෙන්නේ නෑ. ජරා මරණ නැති ජීවිතයක් කවදාවත් ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. ලැබෙන්නේ නැහැ. එහෙමනම් ජීවිතයේ තුල තිබෙනවා අපිට මගහැරලා යන්න බැරි මෝන දෙන්න ඕන යථාර්ථයක්. අන්නේ යථාර්ථයේ දැකීමට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරන්නේ. අන්නේ යථාර්ථයේ දකින විදිහට ජීවිතේ සකස් වෙච්ච එකනා අන්න දුක් දුම්නස් නැති, ශෝක පීඩා නැති, තැවුල් නැති ජීවිත අවබෝධය ඇති ජීවිතයක් ගොඩනගා ගන්නවා. ඒකට තමයි මේ කායනුපස්සනාව උපකාර වෙන්නේ. ඒ වගේම පින්වතුනි තවත් තිබෙනවා මේකේ භාවනාවේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා තව භාවනාවල්. අපි දැන් ටික ටික මේ භාවනා ක්‍රම පහ ඉගෙන ගන්නට ඕනේ. දැන් කායනුපස්සනා භාවනා කරන වෙලාවේ ඔබට ඉතාමත්ම හොඳ කායනුපස්සනාව විතරක් දිගටම පුරුදු කරන එක. එතකොට ඔබට මේ තුලින් පුළුවන් කායනුපස්සනාව තුළ සෑහෙන දුරට සීය නුවණ වීරිය දිනු කරගන්නට. මේ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා.